මధుර විශ්ව මధుර විශ්ව මధుර ඔබේ සංගීත රසස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි ඉංග්‍රීසි නවකතාවක් ඇසුරින් ප්‍රංශයේදී නෙපෙවුණු සිනමා පටයක් චොක්ලට් එහි සංගීත අධිවරු රෂල් පෝට්මන්ගේ සංගීතයේද සිනමා සිත්තමේ නමසේම රසවත්. ඊට ඇතුළත් එක් සංගීතාංගයක් අද පළමු අංකයට පණ්ඩිත් අමරදේවයන්ගේ ගීපද සහ තනුව රැගත් මුල් යුගයේ ගීතයක් කිසියම් විශේෂ අවස්ථාවකදී ගායිකා නීලා වික්‍රමසිංහ හඬින් ඉදිරිපත් කෙරුණා. එහිදී වැයුණු එකම වාද්‍ය භාණ්ඩය වූ පියානෝව වාදනය කළේ ආචාර්ය ෂෙල්ටන් ප්‍රේමරත්නයන් බැව් ගීතේ සපයා දුන් හේමන්ත සපරමාදු පැවසුවා. මිරයාමි රවීන්ද්‍රනාත් ఠාකුරයන්ගේ මනහර ගීතයකට රාගධාරී සංගීතයේද ඈඳා කළ මෙම ගායනය පිළිබඳව ඔබට ඔබෙන්ම විමසා බැලීමට ලැබෙන අවස්ථාවක් මේ. Thank you.

বহি পূর্ব সমুদ্র হতে উচ্ছল ছল ছল জটিনী তরঙ্গে বায়ু বহি পূর্ব সমুদ্র হতে উচ্ছল ছল ছল জটিনী তরঙ্গে মনোমর ধায় তারি විශ්ව මధుර ඔබේ සංගීත රසාස්වාදය දියුණු තියුණු කිරීම පිණිසමයි. සුන්දරත්වය අතරින් මතුවන වේදනාව පෝලන්ත ගායිකා ජෙසින්නා ජඩුමා හඬින් Thank you. rzeczywiście tak jak księżyc. Ludzie znają mnie tylko z jednej jesiennej strony. Rzeczywiście tak jak księżyc. Ludzie znają mnie tylko z jednej jesiennej strony. Rzeczywiście tak jak księżyc. Ludzie znają 打开电视，人们知道。 选美 scroll mają mnie tylko w jednym. ජීවිත චක්‍රයත් ලෝකයත් බයිසිකල් රෝදය සේම කැරකෙන බැව් සංගීත විචිත්‍රත්වයකින්ද දැන වූ ගීතයක් මීළඟට සිනමා පටය බයිසිකල් හොරා ගීපද ලියුවා තලංගම ප්‍රේමදාස සංගීතය ආචාර්ය ප්‍රේමසිරි කේමදාස ගායනය ජේ ඒ මිල්ටන් පෙරේරා සමග වික්ටර් රත්නායක Thank you. සතිතේ පොත මැරි කන්දක් නැගිටන පල්ලමකේ පල්ලමේ වැටුණු දෙල්ලමකේ ජයද පරාජය එකසේගෙන එන ජීවිතයත් හරි දෙල්ලමකි කැරගෙනවා කැරගෙනවා මගේ හදවත නිසංසලයි දුක සැප හමුවේ සොඳුරු හිනාවෙන් ජීවත් වීමා සුනිතා ශ්‍රිවාණී නම් ඉන්දියානු වාද්‍ය ශිල්පිනියගේ කඩිසර වූ වීණාවට දැන් සවන් දෙන්න ක්ෂය වන ශතවර්ෂය දක්වා දිවෙන අතීතයක් ඇති ඉංග්‍රීසි ජනගීතයක සංගීත මිහිර ලන්ඩනයේ ෆෙස්ටිවල් වැයුම් මඩුල්ල හා මනසින් සමීප වී රස විඳිමු අද අතහිත හේමන්ත සපරමාදු සමන්ත පියසෝම සහ බන්දුල ගමගේ වෙතින් නිෂ්පාදන සහාය දමයන්ති කොළඹගේ නිෂ්පාදන අධීක්ෂණය අශෝකා බාලසූරිය ඉදිරිපත් කළ මා මහේන්ද්‍ර වික්‍රමාරච්චි Thank you. විශ්ව මధుර සැලසුම සහ පිටපත විජිත් කුමාර් සේනාරත්න